ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අපි භාවනා කරන්නේ ඇත්තටම අපේ සිත්වල තියෙන මේ කෙලෙස් ධර්මයන් කපා හරින්නට තමයි අපි ඇත්තටම භාවනා කරන්නේ. එතකොට අපි හැමෝම හිතට ගන්නට ඕන දෙයක් තමයි මේ කෙලෙස් කියන જાතිය අපිට අයිති දේවල් නෙවෙයි. ඒ ආත්ම ශක්තිය අපි හොඳට ඇති කරගන්නට ඕන. එහෙමනම් මේ කිසිම කෙලෙසයක් අපට අයිති නෑ. අපට අයිතියක් තියෙනවා නම් අපිට මේ විදිහට භාවනා කරලා ප්‍රතිපත්ති පුරලා කිසිසේත්ම මේ කෙලෙස් කපන්න බෑ. එහෙමනම් හැම කෙනාම අවධාරණයෙන් තේරුම් ගන්නට ඕන ඕනම කෙලෙසයක් කපන්න පුළුවන්. ඇති මේ කෙලෙස් කපන වැඩපිළිවෙලට අංක එකට අවශ්‍ය කරන්න පින්නතුළු සිහිය. සිහිය තිබුණ නැත්නම් සමතය දිනු කරන්නත් බෑ විපස්සනාව දිනු කරන්නත් බෑ. අද බොහෝ අය කියනවානේ බුද්ධ ශාසනයකින් විපස්සනා තමයි වඩන්න ඕන සමතයෙන් ඇති වැඩක් නැහැ කියලා කියන අවස්ථාවක් තියෙනවා. ඒක වැරදියි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමතේ වඩන්නත් ඕන විපස්සනාව වඩන්නත් ඕන. දැන් බලන්න අපේ මේ සාංශාරික ගමන ගැට ගැහිලා තියෙන පින්නතුනේ කරුණු දෙකක් නිසා. එකක් තමයි අවිද්‍යාව අනිත් එක තමයි තණ්හාව. අවිද්‍යා නීවරණානම් කියලා කියන්නේ අවිද්‍යාවෙන් වහලා තියෙන. හරියට හිතන්නකො ලොකෝ කරවලක්. මේ කරුවල ඇතුලේ ඔන්න සංයෝජන වලින් ගැට දාලා තියෙනවා. ඉතින් ගැට ගොඩක් තියෙනවා. ගැටයක් පේන්නේවත් නැතුව කොහොමද ගැටයක් ලියන්නේ? එහෙමනම් විපස්සනාව තුළින් තමයි ආලෝකය ඇති කරගන්න පුළුවන් විද්‍යාව. ඊළඟට පින්නතන විශේෂයෙන්ම සමතය තුළින් තමයි අර ගැට ටික ලියා ගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට දැන් කාමය තියෙනවා නම් අසුබයෙන් අපට ඒ කාමය නැති කරගන්න පුළුවන්. අපිට දැන් ගැටීම තියනවා නම් මෛත්‍රියෙන් මෛත්‍රී කර්මස්ථානයේ වැඩිමේ අපිට පුළුවන් ඒ ගැටේ ලියා ගන්න. අපේ සිත විචිත්ත නම් අපිට ආනාපාන සතියෙන් සමාහිත කරගන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම කරගන්න ආලෝකය අවශ්‍යයි. එහෙනම් සමත විපස්සනා කියන මේ භාවනා මාර්ග දෙකම අනිවාර්යෙන් අපි පුරුදු කරන්නට ඕන. එහෙම නැත්නම් අපිට මේ කෙලෙස් ගලවන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලාම අවධාරණය කරගත්තා මේ ඕනම කෙලෙසයක් කපන්න පුළුවන් කියන එක. ඒත් මේ කෙලෙස් කොහෙන්ද ඇති වෙන්නේ? කෙලෙස් කියලා කියන්නේ දැන් අපේ සිත් තුළ තියෙන ලෝභ, දේශ, මෝහ මාන ඔය ආදී වශයෙන් තියෙන අනේක විද නරක ගති චිත්ත ගති එතකොට මේ කෙලෙස් කොහෙන්ද හටගන්නේ සාමාන්‍යයෙන් අපිට මේ කෙලෙස් හටගන්නේ ඕන කෙනෙක්ගෙන් අහුවොත් හිතෙන් කියලා කියනවා ඔව් හිතෙන් තමයි හටගන්නේ නමුත් පින්නතුනේ අපේ ඇහෙන් හට ගන්න අවස්ථා තියෙනවා. ඔන්න ඇහෙන් රූපයක් දැකලා ශා ලස්සනයි කියලා මෙතන කෙලෙස් හට ගන්නවා. ඊළඟට කනෙන් ශබ්ද අහලා කෙලෙස් හට ගන්නවා. නාසයෙන් ආග්‍රහණය කරලා එතන ඔන්න කෙලෙස් හට ගන්නවා. ඇලීම් හරි ගැටීම් හරි. ඊළඟට දිවෙන් රස විඳලා කෙලෙස් හට ගන්නවා. නාසයෙන් ඊළඟට කයෙන් පහත විඳලා කෙලෙස් හට ගන්නවා. හිතටත් දෙතින් අරමුණු අරගෙන කෙලෙස් හට ගන්නවා. එතකොට සෑම මොහොතකම අපි මේ ආයතනයන් එක්ක තමයි අපේ ජීවිතය ගත වෙන්නේ. ඉතින් අපි ජීවත් වෙනවා කියලා කියන්නේම ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඕකට වඩා දෙයක් අපි කවුරුත් කරන්නේ එතකොට පින්නතුන මේක තමයි අපේ ලෝකය. අපි සැප විඳිනවා කියන්නේත් ඕකට, දුක් විඳිනවා කියන්නේත් ඕකට, හැම දෙයක්ම මේ ආයතන හරහා තමයි සිද්ධ වෙන්නේ. දැන් බලන්න කෙනෙක් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා සාමාන්‍ය කෙනෙක්ගෙන් අහුවොත් එයා කියයි මම කනවා, බොනවා, අඳිනවා, පළඳිනවා. ඉතින් ඕක තමයි ජීවත් වීම කියලා කියනවා. හැබැයි අපි ඊට වඩා චුට්ටක් ගැඹුරෙන් කල්පනා කරොත් ජීවත් වෙනවා කියලා කරන්නේම ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහත වෙදිනවා හිතට අරමුණු ගන්නවා. ඕක තමයි අපේ ලෝකය. ඊළඟට මේ පොත්ජනයාගේ බලාපොරොත්තුවක් මේ සැප විඳීම. ඉතින් සාමාන්‍ය කවුරු සැපයට කැමති දුකට අකමැති. එතකොට සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන්නේ මොකද්ද? ඒකත් මේ ආයතන රාමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් සාමාන්‍ය ලෝකයාගෙන් අහුවොත් සැප විඳිනවා කියන්නේ මොකද්ද කියලා ලොකු ගයක් තියෙනවා නම් හොඳට සල්ලි තියෙනවා නම් දැසි දැස්සෝ ඉන්නවා නම් ඉතින් ඒවා අපි සැප හැටියට සලකනවා. ඉතින් ඒවා සැප දෙන්න අවශ්‍යයි තමයි. නමුත් බොහෝ දෙනා සැප හැටියට සලකන්නේ භෞතික වස්තු. නමුත් මේ දේශනාව අනුව අපට තේරෙනවා අපේ මේ ඇහැට තමන් කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැපයි. නිතර දෙවේලේ තමන් කැමති කැමති රූප ලැබෙනවට කැමතිනේ. ඔන්න සැපයි. කණෙන් නිතරම අපට මිහිරි හඬ, Taman කැමති හඬවල. Taman වර්ණනා කරනවා, Tamanට ආදරෙන් කතා කරනවා. ඒවට කවුරුත් කැමති. ඔන්න කණේ සැප. නාසයට Taman කැමති සුවඳ ආග්‍රහණය කරන්න ලැබෙනවා නම් ඔන්න සැප. දිවට තමන් කැමති කැමති රස විඳින්න ලැබෙනවා නම් ඔන්න සැප. කයට තමන් කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. එතකොට සැප කියලා කියන්නේ 아무ත දෙයක් නෙවෙයි. මේ ඉන්ද්‍රයන්ට තමන් කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙනවා නම් ඔන්න සැපයි. පින්නතල කල්පනා කරලා බලන්න. ඊළඟට මේ ඉන්ද්‍රයන්ට තමන් අකමැති රූප දැන් හැට අකමැතිම රූප දකින්න ලැබෙනවා. ඔන්න දුක. කනට අකමැතිම ශබ්ද තමන් අහන්නවත් අකමැති දේවල් ඇහෙනවා. ඔන්න දුක. නාසයට තමන් අකමැති ආග්‍රහණ විඳින්න ලැබෙනවා. ඔන්න දුක. ඊළඟට පින්නතුනේ දිවට අකමැතිම රස ලැබෙන ඔන්න දුක. කායට අකමැති පහස ලැබෙනවා ඔන්න දුක. එතකොට භෞතික දේවල් වලින් අපට සැප දුක හොයන්න බෑ. සැප දුක හොයන්න පුළුවන් මේ ආයතනයන්ට මේ ඉන්ද්‍රයන්ට තමන් කැමති ටික ලැබෙනවා නම් සැපයි අකමැති ටික ලැබෙනවා නම් දුකයි. දැන් අපි තවත් මේක තෝරගන්නවා නම් අපි හිතමු දැන් ලොකු මාලිගාවක කෙනෙක් ඉන්නවා. හැමදේම අඩුවක් නැහැ. දෙසි දැස්සු ඉන්නවා, යාන වාහන තියෙනවා, මිලමුදල් තියෙනවා. හැබැයි මේ මාලිගාවේ ඇතුලේ ඉන්න කෙනාට තමන් අකමැති රූප නම් ඒක ඇතුළේ ලැබෙන්නේ. අකමැති ශබ්ද නම්, අකමැති ආග්‍රහණ නම්, අකමැති රස නම්, අකමැති පහස නම්. එයා ඉන්නේ ඇත්තට පින්නතුනේ බාහිරට පෙවුනට එයා ඉන්නේ ගිනි ගොඩක. අපි හිතමු පැලපතක ඉන්න කෙනෙක් වරිච්ච ගහපු, ඉලුක් සෙවිලි කරපු, දුප්පත්ම දුප්පත් දොරක්වත් නැහැ මේ ගෙදරට. හැබැයි ඒක ඇතුළේ ඉන්න කෙනාට තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලැබෙනවා නම් ලෝකයා අනේ අපොයි කිව්වට එයා සැපක් විඳිනවා. එතකොට බලන්න සැප දුක කියලා කියන්නේ මේ ආයතනයන් හරහා සිදුවෙන දෙයක්. ඒකයි මේ ආයතන පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා නම් ඇත්තටම කෙලෙස් කපන්න ලේසියි. එතකොට දැන් පින්නතුලට තේරෙනවා දුකයි සැපයි කියලා කියන්නේ මොකද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නම් සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා සංක්ෂේපෙන් කියනවා නම් මේ පංචපාදානස්කන්ධ පරිහරණයම දුකක්. ඉතින්මනම් ඇයි මේ සත්‍යයා මේ දුකට කැමති? මේ සම්පූර්ණයෙන්ම මේ පංචපාදානස්කන්ධයේ පරිහරණයම දුකක් නම් ඇයි සත්‍යය මේකට කැමති? පින්නතුනේ දුකට කැමති ඒවට මම මගේ කියලා හදා ගන්නවා. ඊළඟට මේකේ අන්තම් පොඩි ආස්වාදකුත් තියෙනවා. ආස්වාදයක් නැත්තම් දුකම නම් තියෙන්නේ සත්‍යය මේ පැත්තට ඇදිලා යන්නේ ආස්වාදයක් තියෙනවා. ඒ ත්‍රුටි ආස්වාදයට ලොකු කැපකිරීමක් කරනවා. අපි සමත්යක් හැටියට ගත්තොත් මේ පින්නතුල්ලාගේ ජීවිත බලන්න පුංචි සැපයක් වෙනුවෙන් අපි කවුරුත් මොන තරම් දුකක් විඳිනවද උදේ නැගිට වෙලේ ඉඳලා දැන් මෙතනින් අපි හිතමු මේ අම්මලා ගොඩක් ඉන්නේ ගෘහණියා හිතන්න බලන්න කොච්චරනම් පරිශ්‍රමයක් යොදනවද ඉතින් උදේ නැගිට වෙලේ ඉඳලා රෑ නිින්දට යනකම්ම වැඩ මේක දවසක්ද දෙකක්ද තුනක්ද මුළු ජීවිත කාලෙම කැප කරනවා. මම මේ කියන්නේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි. නමුත් ආදීනව පැත්ත බලන්න කියන එකයි මේ කියන්නේ. මොකද ආදීනව පැත්ත දකින්න නැතුව අපට ගොඩෙන්න බෑ. එහෙමනම් පුංචි ආස්වාදයකට අභයතයක් තරම් තියෙන ආස්වාදයකට මහා මෙරක් තරම් අපි කවුරුත් දුක් විඳිනවා. ඒ වාර ඒ දුකට අපි ඇදිලා යන්නේ ඒවට අපි මම මගේ කියලා ආත්ම සංඥාවක් දාගන්නවා. ඒ ආත්ම සංඥාව නිසා අපි ඒවට ඇදිලා යනවා. එහෙමනම් පින්නතුනේ මේ ආයතන අරහාම තමයි ඇත්තටම අපට කෙලෙස් හටගන්නේ. දැන් බලන්න අපි ඇහෙන් රූප දකින ඕන්න ඇලෙනවා ගැටෙනවා කනෙන් ශබ්දහන ඇලෙනවා ගැටෙනවා නාසයෙන් ආග්‍රහණය කරනවා ඇලෙනවා ගැටෙනවා දිවෙන් රස විඳිනවා ඇලෙනවා ගැටෙනවා කයට පහස විඳිනවා ඇලෙනවා ගැටෙනවා සිතට අරමුණු ගන්න ඇලෙනවා ගැටෙනවා ඇලීම කියලා කියන්නේ රාගය ගැටීම කියලා කියන්නේ ද්වේෂය එතකොට මේ දෙකම අකුසල එහෙමනම් දැන් අපිට හොඳට තේරෙනවා මේ කෙලෙස් ඇත්තටම හටගන්නේ මේ ආයතන හරහා කියන එක එහෙමනම් මේ කෙලෙස් මැඩපවත්තන්න අපිට හොඳ වීරියක් අවශ්‍යයි. අප්‍රමාදයක් අවශ්‍යයි. අප්‍රමාදය කියලා කියන්නේ දැන් මේ පින්නතුලා දාවේ අප්‍රමාදය දිනු කරන්නේ. අප්‍රමාදය කියලා කියන්නේ ඇත්තටම දැන් අපිට තේරෙන විදිහට අප්‍රමාද කියන්නේ ප්‍රමාද නැතිකම. ප්‍රමාද නැතිකම කියලා කියන්නේ හැම මොහොතකම සිහියෙන් ඉදීම. එතකොට බලන්න අද මේ වාඩි උනේ පුංචි වැඩකට නෙවෙයි. මේ වාඩි උනේ පින්නතුන එක විනාඩියක් හරි සිහියෙන් ඉන්න බලාගෙන. එතකොට ඒක කොච්චර වටින දෙයක්ද කියලා හිතන්න. බුද්ධ ශාසනය මොකක්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන හොඳම පිළිතුර තමයි අප්‍රමාදය. අප්‍රමාදය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් දෙන්න තියෙන හොඳම උත්තරේ සිහිය. එහෙනම් දැන් මේ සිහිය දිනු කරන්නයි මේ වාඩි වෙලා ඉන්නේ. එහෙනම් මේක සුළුපටු දෙයක්, පුංචි දෙයක් කියලා හිතන්න එපා. එතකොට බුද්ධ ශාසනයම මෙතන තියෙනවා. සිහිය. එතකොට දැන් බලන්න මේ කෙලෙස් එන එක නවත්තන්න නම් අංක එකට අපි සිහිය දියුණු කරන්න ඕන. අපි හිතමු මේ ඇස කන නාසය දිව ශරීරය මනස හරහා කෙලෙස් ඇති වෙනවා නම් ඒ ආයතන හයට අපි දානවා මුරකාරය හය දෙනෙක්. හොඳ දක්ෂ හොඳ සිකියුරිටි අය හය දෙනෙක් දානවා. ඒ අයට කෙනෙක්ගේ මූණ දැක්කහම මෙයා ඇතුළට ගන්න හොඳයිද නැද්ද කියලා තේරෙනවා. මේක උපමාවකින් අපි මේ කියන්නේ. එතකොට දැන් මේ වගේ මේ හොඳ සිර දොරට පාලකයෝ 6 දෙනෙක් දානවා මේ 6ට. ඒ දාන 6 දෙනා තමයි සිහිය. නැස ළඟ දානවා, කන් ළඟ දානවා, නාසය ළඟ දානවා, දිව ළඟ දානවා, කය ළඟ දානවා, හිත ළඟ දානවා. එතකොට පින්නතුනේ දැන් මේ 6 දෙනා බොහොම දැන් මේ සතිය කියන එකම જાති 6 දෙනා. මේ 6 දෙනා දැම්මහම ආය ලේසියෙන් ඉතින් ලෝභයක් ඇතුළට ගන්නත් බෑ, දේශයක් ඇතුළට ගන්නත් බෑ. හොඳට පෙරලා තමයි මෙතෙන් ඇතුළට ගන්නෙ. අන්න ඒකට කියනවා නාදි වාසේති ඇතුළට ගන්නෙ නෑ. ඔන්න ඕක තමයි අංක 1. එතකොට අපි මේ ආයතන 6න් ඇලෙන ගැටෙන දේවල් ගන්න නැතුව ඉන්න මහන්සි ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ මේ භාවනාවෙන්. ඒකට ඒකට කියනවා නාදිවාසේති කියලා. කියන්නේ ගන්නෙ නෑ ඇතුළට. හැබැයි ඉතින් ওই වචනේ මට කියලා දාන්න පුළුවන් ගන්නෙ නෑ කියලා. හැබැයි ගන්න නැතුව ඉන්න අපි සිහියම දිනු කරන්න ඕන. මෙයත් අංගෙන් කවුරු හරි අහුවොත් භාවනාව කියන්නේ මොකක්ද කියලා මේ පින්නතුල උත්තර දෙන්න ඕනේ භාවනාව කියලා කියන්නේ හිත වැඩිම හිත වැඩිම කියලා කියන්නේ සිහිය දියුණු කිරීම. එහෙමනම් මේ භාවනාවෙන් ඇත්තටම දැන් මේ පරියංක භාවනාවෙන් සක්මන් භාවනාවෙන් මේ හැම එකකින්ම සිහියයි දිනු වෙන්න ඕන. එතකොට ඔන්න දැන් අපි ඇතුළට ගන්න නැතු ඉන්නේ සිහියෙන්. අර මේ ආයතනයන්ගෙන් එන බාහිර අරමුණු අපිට අයිති නැති ඒවා අපි අවශ්‍ය දේ පමණයි ගන්නෙ. දැන් මේකෙදි හිතන්න එපා ආ එහෙනම් ඇස් දෙක පියාගෙන හිටියොත් හරි කන් දෙකට මොනවා හරි ගහගෙන හිටියොත් හරි එහෙම කෙලස් නවත්තන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න. උන්වහන්සේටත් ඇහක් තියෙනවා, උන්වහන්සේ හොඳට රූප දකිනවා, උන්වහන්සේට කන් තියෙනවා, සද්ධානවා. නාසයට හොඳට සුවදාග්‍රහණය කරනවා දිවට අපි වගේ නෙමෙයි රසනාරාත්‍යයක් තියෙනවා. හොඳට රස දැනෙනවා. ඕනම දෙයක උන්වහන්සේට හොඳට රස දැනෙනවා. ඉතින් එහෙමනම් කෙලෙස් නැති කරනවා කියලා කියන්නේ උන්වහන්සේට නැති මොකද්ද? අපිට ඉතින් වට ඇලෙනවනේ උන්වහන්සේට චන්දරාගය නැහැ. චන්දරාගය නැති නිසා, ලෝභය නැති නිසා උන්වහන්සේ සොයි මුත්ත චිත්තෝ සනසිල්ලේ ජීවත් වෙනවා. ඉතින් බලන්න අපිටත් එහෙම හිතක් හදාගන්න පුළුවන්නේ. අපිට රූප දකින්න පුළුවන්. හැබැයි අපි යන්නේ නැහැ. හැබැයි අපිට චන්දරාගේ නැහැ. ඒ தത്വයට එන්න නම් පින්නතුනේ මූලික වශයෙන් පළවෙනි අඩිය තමයි සීලය තමයි ඉස්සලා හදාගන්න ඕන. ඊළඟට භාවනා පැත්තෙන් ගත්තාම මෙන්න මේ සිහිය. සිහිය හොඳට ටික ටික ටික ටික එකපාරම දින වෙනවා නෙවෙයි. ක්‍රමානුකූලව මේ සිහිය හදාගත්තොත් අන්න නාදි වාසයේදී ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්. ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ අනවශ්‍ය කෙලෙස් ඇතුළට ගන්න නාදිවාසේති. ඒක උපමාවකින් කිව්වොත් දැන් ඉස්සර අපේ ගම් පළාත්වල අම්මලා සාමාන්‍ය හවස් වෙනකොට පින්නතුනේ දැනිල් වහනවා දොරවල් වහනවා මොකද සත්තු සර්පය ඇතුළට රිංගයි කියලා. මට මතකයි අපේ ගෙවල් වල අර සාමාන්‍යයෙන් ඒ දොර වහලා දොර ළඟට රෙඩ් රෙඩි කෑල්ලක් දානවා ගෝණියක් වගේ එකක් හරි දානවා මොකද අර දොර යටින් තියෙන පොන්ති ඉඩෙන් හරි පත්තයක් වගේ සතෙක් ඇතුළට එයි කියලා එහෙම හොඳට සුරක්ෂිත කරනවා ඇයි එහෙම කරන්නේ එහෙම කරන්නේ පත්තයක් වගේ සතෙක් ඇතුළට ආවොත් උක කරදරයක් අන්න ඒ වගේ අපේ සිත හොඳට රැක ගන්නවා නාදි වාසයති කියන්නේ මේ සිහියෙන්. හැබැයි ඉතින් මේක කරන්න කාලයක් හොඳට සිත පුරුදු කරන්න ඕන. දැන් මේ ටික අහලා මේ මට ඕක බෑනේ. මට විනාඩි 5ක්වත් ඉන්න බෑනේ. එහෙම හිතන්න එපා. පින්නතුනේ බැරුව බැරුව තමයි ඔක කරන්න ඕනේ. හිත කියන එක පිට යනවා. ඉතින් යන්න යන්න හිත ගන්නවා නම් එතෙන්ට අන්න එකයි තියෙනවා. හිත කියන එක පිට යන්න එපා. එක තැන තියෙන්නේ නෑනේ. දුරන් ගමන් ඒක තරම්. ඉතින් මේක දුර ගමන් යනවා හිතා ගන්න බැරි විදිහට. ඒක ගැන කලබල වෙන්න එපා. ඕනම එකක් හදන්න පුළුවන්. හැබැයි ඒ ගිය අරමුණෙන් දිගටම යන්නේ නැතුව ආය කර්මස්ථානයට එනවා නම් ඒක තමයි වෙන්න ඕන. එතකොට දැන් බලන්න දැන් අර අනවශ්‍ය දේවල් දැන් අර සතෙකුට ඇතුළට එන්න බැරි වෙන්න, gedara හොඳට වහලා හැම හිලක්ම වහනවා වගේ ඔන්න නාදි වාසයේදී ඇතුළට කෙලෙස් එන්න නොදී වහලා දාන හොඳට. හැබැයි ඉතින් ඕක 100න් ඉන්නකන් තියෙයි. එක පුංචි ප්‍රමාදයක් ඇති වෙච්ච ගමන් ආයෙ කෙලෙස් ඇතුළට එනවා. ආයෙ කෙලෙස් ඇතුළට එනකොට මේ ගොඩාක් භාවනා කරන අයට තියෙන ප්‍රශ්නයක් අයියෝ වැඩක් නැහැ. දැන් මම මෙච්චර කාලයක් හොඳට භාවනා කරගෙන ගියා දැන් ආයෙ මගේ හිත රාගයෙන් වෙඩිලා දැන් මට කොච්චර තරහ යනවද එහෙම හිතන් දෙපා. ඉතින් ඕක තමයි හිතේ ස්වභාවය. ඉතින් මේ පින්නතුනේ මේ සසර ගමන කියන එක හරියට පහළට ගලන ගඟක් වගේ. පහළට ගලන ගඟ සාමාන්‍ය වේගෙන් ගලන ගඟක අපි පොඩ්ඩක් ආඩේ වුණොත් කෙලින්ම පහළට බක යදිලා යනවා. හැබැයි ඔය ගඟේ උඩට පිහිනනවා කියන එක ලේසි නෑනේ. ඉතින් වේගෙන් මහාංශයෙන් උඩට පිහිනනකොට ඉතින් අනේ දැන් මහාංශේ විනාඩි 5ක් ඉඳලා පිහිනනවා කියලා හිතුවොත් එහෙම ආපහු පහළටම යනවා. අන්න ඒ වගේ තමයි වේගෙන් පහළට කරන ගඟක උඩට පිහිනනවා වගේ තමයි මේ සතර ගමනට පතහැනිව නිවන් ගමන යනවා කියන එක. ඒ නිසා මේක හැම වෙලෙම යෙදෙන්න ඕන හිත එහාට මෙහාට ගියාට කෙලස් වලට අහු වුණාට අනේ මට බෑ කියලා නම් හිතන්න එපා. ඒක කාගේ සිත්වල හැටි එහෙමයි. ඔන්න දැන් අර විදිහට රැසගෙන හිටියට ඔන්න ආයෙ කෙලස් වෙනවා. ආයෙ කෙලස් තුල හිත වහගන්නවා. ඔන්න දෙවෙනි පියවර පජහති. පජහති කියලා කියන්නේ දැන් ඔන්න කොච්චර රැකගෙන හිටියත් ආයෙ කෙලස් ඇතුලට ආවා. කෙලස් ඇතුලට ආවට පස්සේ මොකද කරන්නේ? ආපහු පින්නතුනේ ඒ කෙලෙසි අයින් කරන්න ඕනේ. ඒක නිකන් දැන් අපි මේ තරහකාරී කණෙන් අදලා එළියට දානවා වගේ අයින් කරන්න බෑනේ. ඒ කෙලෙස්සේ කෙලෙස්සේ හොඳට හඳුනාගෙන අන්න ඒකයි කෙලෙස් හඳුනා ගන්න ඕනේ. ඒකයි පජානාති කියලා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ. ඒක හොඳට හඳුනා ගන්න ඕනේ. ආ රාගයක් ඇවිල්ලා තියෙන්නේ. ද්වේෂයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙම හඳුනගෙන ඕනේ ඒක දැන් දැන් ඒක ඉස්සෙල්ලා හඳුනා ගන්නවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. හඳුනාගෙන ඔන්න දැන් අපි කරන්නේ මොකද්ද? පජහති. ඔන්න දැන් එළියට දාන්න වැඩ කරනවා. එළියට දාන්න වැඩ කරන්නේ කොහොමද? රාගයක් නම් ඔන්න අසුබය හොඳට පුරුදු කරනවා. දැන් මේ භාවනා වැඩසටහනේදී පින්නතුල්ලාට එකින් එකින් එකින් එකට මේ අසුබය දිනු කරන්න හැටි අපි කියලා දෙනවා ඉදිරියේදී. එතකොට දැන් දැන් බලන්න දැන් කෙලෙසයක් ඇතුළට ආව නම් ඒක රාගයක් නම් උන් අසුබය පුරුදු කරලා පුරුදු කරලා දෙතිස් කුණ පේ වඩලා වඩලා කොහොම හරි අර අසුබය අර රාගය නැති කරගන්නවා. ඔන්න දැන් ගැටීමක් නම් ආවේ මෙත් වඩලා වඩලා ඉවසීම පුරුදු කරලා කොහොම හරි අර කෙලෙස් අයින් කරගන්න. ඒකයි පජහති කියන්නේ. දැන් එතකොට බලන්න මේක දැන් ඇතුළට ආවනම් වහම අයින් කරන්න ඕන. හැබැයි අපේ මේ ගොඩාක් ගිහිපින්නතුලට තියෙන ලෙඩක් තමයි ප්‍රශ්නයක් තමයි කෙලෙස්යක් ආවට පස්සේ තියෙන හරි වැඩක් නෙති මං ගිහියෙක් නේ. ඉතින් මෙහෙමක් නැතුව පුළුවන්ද ඉතින් හරි වැඩක් නෙති ඔහොම කරන්න බෑනේ මං කොච්චර හොඳයිද කියලා අර කෙලෙසයට ඉන්න දෙනවා කෙලෙස් වලට ඉන්න දුන්නාම මොකද වෙන්නේ මේක බොහෝ වෙනවා පිළිකාවක් වගේ එහෙම බෑ කෙලෙසයක් මේ මාර්ගයේ ගමන් කරන කෙනා කෙලෙසයක් ආපු ගමන් ඒක අයින් කරන්න ඕන හරියට දැන් අපේ කකුලේ කටුවක් කනුනොත් අපි ඒ කටුව කාට හරි කෑ ගහලා කියනවා අනේ මගේ කකුලේ කටුවක් කරුණා ඒක අරන් දාන්න කියලා කියනවානේ කවුරුත් නැත්තම් තනි කකුලෙන් හරි හිටගෙන මේ කටුව කොහොම හරි අදිනවා අන්න ඒ වගේ පින්නතුනේ අපේ සිත තුල කෙලෙස් හටගත්තොත් ඒක වහාම අයින් කරලා දාන්න ඕන. දැන් අර උපමාවම අපිට ගන්න පුළුවන්. දැන් අම්මලා අර විදිහට අපි කිව්වා හවස් වෙනකොට දොරවල් වහනවා, දැනෙල් වහනවා. ඊළඟට දොර ගාවට රෙදි කෑල්ලක් හරි දානවා සතුන්ට එන්න බැරි වෙන්න. අපි හිතමු දැන් කොච්චර සුරක්ෂිත කරත් කොහොම හරි පොළඟෙක් වගේ සතෙක් ඇතුළට ගියයි කියලා. දොර අරින වෙලාවේ හරි. එතකොට දැන් එදා ගෙදර කට්ටිය හරියට මහන්සි වෙලා ඉන්නේ වැඩ කරලා. පොළඟ ගේ ඇතුළට යනවා දැක්කා. ඒ ගෙදර කට්ටිය හිතනවාද අනේ ඔන්න ඔය කතා කද හිටපු දෙන් හරි මහන්සි හෙට ඔන්න ඔය සතා අයින් කරනවා කියලා නිදා ගන්නවද? නිදා ගන්න නැහැ. ඒගොල්ලෝ දන්නවා මේ සතා ඇතුලේ හිටියොත් හරි භයානකයි. අනේ කොච්චර මහන්සි වුණත් gedara බඩු ඔක්කොම එළියට දාලා හරි අර සතා එළියට දානවා. අන්න ඒ වගේ පින්නතුනේ කෙලෙස් ඇතුළට ගියාම වහාම අයින් කරන්න ඕන. වහාම අයින් කරේ නැත්නම් එතන එයා ස්ථිරව පදිංචි වෙනවා. පිළිකාව වගේ තමයි. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ කෙලෙස් පතන කියන එක ආවට ගියාට එහෙම කරන්න බෑ. එහෙමනම් අපි හිත දිහා බලාගෙන මේව අයින් කරන්න ඕන. හැබැයි මෙතන විශේෂම දේ තමයි අපි කෙලෙස් ආවයි කියලා දැනගන්න උනන් ඒකටයි සිහිය තියෙන්න ඕන. සිහිය නැත්තම් ඉතින් මෙතන කෙලෙස් ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක වෙලා වෙන්න තියෙන දේවල් ඔක්කොමත් වෙලා මහා ගස්තනයක් මහා කෝලාහලයක් වෙනකොට තමයි දන්නේ මොකද්ද වුනේ කියලා. අර ඒ පජානාති නැහැ. විශේෂයෙන් දැනගැනීමක් නැහැ. එහෙමනම් අපි මේක හොඳට සිහියෙන් දැක ගන්න ඕන දැනගන්න ඕන. එතකොට දැන් දෙවෙනි පියවර මොකද්ද? අත්තර හොඳට අල්ලගෙන හිටියත් ඇතුළට කෙලස් ආවා. කෙලස් වහාම අයින් කරන්න අපි දැනගන්න ඕන. පදහති ඊළඟට විනෝදේති ඔන්න තුන්වෙනි පියවර. ඒකත් හරිය වැදගත් වෙනතුනේ මේ යෝගාවචරයකට දැන් මේ කෙලෙස් අයින් කරනකොට දැන් ඔන්න ඉස්සෙල්ලම එන්න නොදී හිටියා. හැබැයි ඇතුළට ආවා ආපු කෙලෙස් අයින් කරා පදහති. ඔන්න තුන්වෙනි පියවර ඒ හිටියත් ආයෙ කෙලෙස් එනවා. ඉතින් ඕක අපි තේරුම් ගන්න ඕන නැත්තම් සමහරව හිතනවා අනේ මේ කොච්චර භාවනා කරගෙන ගියත් වැඩක් නැහැ මං ඔන්න ඔය බුද්ධ පූජාවක් තියාගෙන බණක් අහගෙන පුළුවන් දෙයක් කරගෙන මං ඉන්නවා භාවනා කරන්න ගියයි ගොඩක් අය හිතන විදිය ඔය මං කියන්නේ ඉතින් අරක කලකිරෙනවා එහෙම කලකිරිලා වැඩක් නැහැ අනාදිමත් සංසාරේ ආරම්භක කෙලවරක් හොයන්න බැරි සසර අපි පින්නතලි පුරුදු කළාම තියෙන ওই පැත්ත. ඉතින් ওই පැත්තට යනවා කියන කර්මයක් නෙවෙයි. කෙලෙස් වලට අහු වෙනවා කියන කර්මයක් නෙවෙයි ඒක සාමාන්‍ය ස්වභාවය. අපි මේ කෙලෙස් වලින් අත මෙදිලා මොහොතක් හරි ගත කරනවා නම් අන්න ඒකයි විශේෂ දේ. ඒ නිසා අපට කලකිරෙන්න අවශ්‍ය නැහැ. ඔක ඉතින් කාටවත් පොදු දෙයක්. කෙලෙස් කියන ඒවා ඉතින් අමුතු දෙයක් නෙවෙයිනේ. එහෙමනම් ඔන්න තුන්වෙනි අවස්ථාව දැන් අර විදිහට එන්න නොදී වළක්කගෙන ඉන්නවා ආවට පස්සේ අයින් කරනවා ඒත් ආය ඇතුළට කෙලෙස් එනවා මොකද නිවන් දැකලා නැහැනේ වෙනවා. ආයෙ කෙලෙස් ඇතුළට ආවම ඒවත් කොහොම හරි අර විදිහට කර්මස්ථාන වඩලා ඔන්න අයින් කරනවා. හැබැයි අයින් කරනකොට විනෝදේති කියලා කියන්නේ චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරනවා. දැන් මේක තේරුම් ගන්න ඕනේ මේ චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න නම් නිවන් දකින්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙම නෙවෙයි මෙතන කියන්නේ අපි හිතමු දැන් තරහක් ඇති වෙනවා. තරහක් ඇති වුණාම මොන ටිකක් ඒක පාලනය කරගෙන දැන් මේ පුජ්‍යගත් එක hina වෙලා හැමෝටම පේන්න කතා කරනවා. හැබැයි හිත යට තියෙන තරහ. ඕක අපිට වෙනවනේ නේද? සමාජයේ අපි ජීවත් වෙනකොට හිත යට තරහක් තිබ්බත් බොරුවට ටිකක් hina වෙලා මෝන පෙන්නලා හැබැයි හිත ඇතුලේ කෙලෙස් තියෙනවා. හැබැයි කෙලෙස් සටන දිනන්න යන කෙනාට ওই චුට්ට චුට්ට ඇතුලේ තියාගෙන හරියන්නේ නැහැ. එයා කොහොම හරි තනියෙන් ඉඳගෙන මෙස් වඩලා වඩලා වඩලා අර ද්වේෂය අර ගැටීම නැති කර ගන්න ඕන. මොකද චුට්ටක් තිබුණොත් මේක බෝ වෙලා යනවා. දැන් බලන්න ඕන පිළිකා රෝගයක් අපි හිතමු කාට හරි තියෙනවා. එතකොට පිළිකාව දැන් වෛද්‍යවරු පරීක්ෂා කරලා බලලා සැත්කමකින් මේක අයින් කරන්න නිර්දේශ කරනවා. ඉතින් ඔන්න දැන් කොහොම හරි දැන් මේ සැත්කමකින් මේ පිළිකාව අයින් කරනවා. අයින් කරාට පස්සේ වෛද්‍යවරයා රෝගියාගේ ඥාතීන්ට කියනවා මම පුළුවන් තරම් මේක අයින් කරා. පුළුවන් තරම් මම අයින් කරා. ඉතින් අපි කෝකටත් කරන්ට් එක අල්ලමු, තෙරපි කරමු. එතකොට ඉතින් යම්කි ෆයිල් එක තිබුණොත් ඒකත් නැති වෙලා යනවනේ කියලා වෛද්‍යවරු කියනව නේද? ඔව්. අන්න ඒ මොකද ඒ කියන්නේ වෛද්‍යවරයා දන්නවා එක ශෛලයක හරි මේ පිළිකාකාරකයක් තිබුණා තාලයක බෝ වෙලා එනවා. අන්න ඒ නිසා තමයි ඔය සැත්කම් කරලා කරන්ට් එක අල්ලන්නේ. තිබුණොත් ඒක නැති වෙලා යන්නේ. අන්න ඒ වගේ පින්නතුනේ කෙලෙස් බින්දුවක් හරි තිබුණොත් ඕක ඉක්මනට බෝ වෙනවා පිළිකාවගෙන විත වගේ නෙවෙයි ඒ වගේ දහස් ගුණයකින් තොට්ටක් තිබුණොත් ඇති කෙලෙස් ඒක බෝ වෙලා යනවා ලස්සරට එහෙමනම් අපි තොට්ටක්වත් ඉතුරු නොකර ඒ කෙලෙස් අයින් කරන්න මහන්සි ගන්න ඕන ආය ඇති වෙන්න පුළුවන් ඇති වෙන්නේ නැහැ කියන එක නෙවෙයි නමුත් අයින් කරනකොට බාහිරට වැඩ බෑ අයින් කරනකොට තමන්ගේ හිතට දැනෙනවා නම් ඒ කෙලෙහියේ තියෙනවා කියලා කොහොම හරි ඒක අයින් කරන්න ඕනේ. ඒකට තමයි විනෝදේති කියලා කියන්නේ. ඔන්න දැන් ඔහොම කරගෙන යනකොට ආයෙත් කෙලෙස් ඇති වෙනවා. ඉතින් බලන්න අපිට කලකිරෙන්න දෙයක් නැහැ. ආයෙත් කෙලෙස් ඇති වෙනවා. ඔච්චර අල්ලගෙන හිටියත්. ආයෙ කෙලෙස් ඇති වෙනකොට ඊළඟට විනෝදේති භ්‍යන්ති කරෝති හතරවෙනි පියවර. භ්‍යන්ති කරෝති කියලා කියන්නේ දැන් එහෙම ආපහු කෙලස් එනකොට මොකද කරන්නේ? එන එන පාරට කෙලස් වලට ගහනවා. ඔන්න වැඩේ. දැන් එන එන පාරට කෙලස් වලට ගහනකොට ඕනම දෙයක් එන එන පාරට දැන් ඕගොල්ලෝගේ යාළුවෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. යාළුවාට අකමැති. අකමැති නම් ඔන්න යාළුවා මග හරිනවා. දවසක් දෙකක් යාළුවාට තේරෙන්නේ නැහැ. හැබැයි එන්න එන්න මග හරිනවා කියලා යාළුවාට දැනෙනවා. මේ මොකද මාව මග හරින්නේ? හරි යාට ඕනේ නැත්තම් මටත් ඕනේ නැහැ කියලා ඔන්න යාළුවා නවතිනවා. අන්න ඒ වගේ පින්නතුනේ කෙලෙස් වලටත් කරන්න ඕනේ. කෙලෙස් වලටත් එනේන පාරට කෙලෙස් වලට ගහන්න ඕනේ. ඒක මෙහෙමයි. දැන් අපි හිතමු අපේ ගෙදරට එන ඔන්න යාතකෙක්. ඒ කියන්නේ හිගන්නේ. හිගන්නේ කෙනෙකුට දැන් මේ හිගන්න හැමදාම වෙනවා. ඉතින් කෑම දෙනවා, ඇඳුම් දෙනවා, සල්ලිත් දෙනවා. ඉතින් කාලයක් යනකොට මේ ගෙදරා හිතන අපටත් දානයක් දෙන්න හොඳ අවස්ථාවනේ. ඔන්න ඔය හිගන්නටත් එක කෑම හදන්න කියලා ගෙදර කට්ටිය ඉතින් ඒ අම්මා තාත්තා කියලා ඉතින් ඒකම හිගන්නටත් දැන් මෙහෙම ඔක්කොම ලැබෙනවා. ඉතින් කාලයක් කොහම දෙනකොට දවසක් මේ ගෙදර ගෘහමූලිකයා දකිනවා මේ හිගන්න රාත්‍රී කාලේ මෙයා ගමනක් ගිහින් එනකොට හොඳටම බීලා වැඩි වැඩි පාර යනවා. ඉතින් බලනවා මේ අපේ ගෙදරට අපේ ගන්නද ඔව්. එයා තමයි හොඳටම බීලා. දැන් මොකද වෙන්නේ කලකිරෙනවා. කලකිරුණාට පස්සේ ගෙදර ඇවිල්ලා කියනවා අර අපේ ගෙදරට නේ ගන්නට ඊට පස්සේ කෑම දෙන්න බෑ. අපෙන්ම සල්ලි අරගෙන මේ මිනිහා බීලා යනවා. ඉතින් ගෙදර අයත් හිතනවා එහෙනම් අද ඉඳලා කෑම දෙන්නේ නැහැ. ඉතින් දැන් මේ ගෙදර කෙනා හිඟන්නට දාන දුන්නේ ධාර්මික කෙනෙක් නිසානේ. එයා කියන යත් එක ගැටෙන්න යන්න ඕනේ නැහැ මොකොත් කියන්න ඕනෙත් නැහැ. හැබැයි කෑම දෙන්න එපා. දැන් හිඟන්න මේ මොකොත් දන්නේ නැහැ පහෝදා එනවා දැන් ගෙදරට. සාමාන්‍යයෙන් එයාට ඉතින් තාම ඒ කාන්තෙන් කෑම හම්බෙනවා ඔක්කොම ලැබෙනවා. එදා මුකුත් ලැබෙන්නේ නැහැ. හිගන්න කල්පනා කරන අද මොන හරි ගෙදර ප්‍රශ්නයක් ඇති. එහෙනම් මං හෙට එනවා කියලා යනවා. පහවදාත් වෙනවා පහවදාත් මුකුත් ලැබෙන්නේ නැහැ. හිගන්නට හරි ප්‍රශ්නයක්. මොකද මේ දවස් දෙකක්ම හම්බුන්නේ නැත්තේ. කමන්නේ නැහැ කියලා ඔන්න තුන්වෙනි දවසෙත් එනවා. තුන්වෙනි දවසෙත් කවුරුත් මුණ දෙන්නෙත් නැහැ ලැබෙන්නෙත් නැහැ. හිගන්නට හිතා ගන්න බෑ හිගන්න තේරුම් ගන්නව මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඕන එකක් වෙන්න කියනවනම් හතර පාරකුත් වෙනවා එදාටත් මුකුත් නෑ හිගන්න කල්පනා කරන මෙතෙන්ට ඇවිල්ලා වැඩක් නෑ මම එන්නේ නෑ කියලා හිගන්න නවතිනවා අන්න ඒ වගේ පින්නතුනේ කෙලෙස් වලටත් කරන්න ඕන ඔය වැඩේමයි එන එන පාරට ප්‍රතික්ෂේප කරොත් කෙලෙස් වලට උනත් එපා වෙනවා ඉතින් ඇත්තටම මේවා අපි හොඳට බාර ගන්න නිසානේ මේවා ඇතුලේ පැලිපැලියම් වෙන්නේ එහෙමනම් එන එන පාර්ථ සිහියෙන් ඉඳගෙන ප්‍රතික්ෂේප කරනවා නම් අනිවාර්යයෙන්ම කෙලෙස් තුනක් එහෙම මර්ධනය වෙලා යනවා. ඒක තමයි භ්‍යන්ති කරෝති කියන්නේ එන එන පාර්ථ කෙලෙස් වලට ගහන්න ඕනේ. එතකොට දැන් පින්නතුලට තේරෙනවා මේ කෙලෙස් සටන කියන එක නිකන් ආවට ගියාට කරන එකක් නෙවෙයි. එහෙමනම් ඔය විදිහට ඔන්න බ්‍රන්ති කරෝති ඔය විදිහට කරොත් අන්තිමට අනභාවං ගමේති ආය කවදාවත් හටගන්නේ නැති විදිහට මේ කෙලෙස් සහ මුලින්ම නැතිලා යනවා. එහෙමනම් මම මේ ටික පින්නතුනි මතක් කරේ අපට කොච්චර සිහියක් අවශ්‍යද කියන එක පෙන්වන්න. එහෙමනම් මේ සිහිය ටිකක් පුරුදු කරගන්න මුලින්ම ප්‍රවේශය හදාගන්නත් අමාරුයි. ඒක අපි තේරුම් ගන්න ඕන. ඕන වැඩක් එහෙමයි. දැන් බලන්න අපි පුංචි කාලේ බයිසිකලයක් පදින්න ගියාම කොච්චර අමාරුද නේද? ඉස්සෙල්ලාම අර පොල්ල යටින් දා ගන්නවා කකුල උස නැහැනේ. ඉතින් බොහෝ අමාරුවෙන් වැටි වැටි ඔන්න තුවාල කර ගන්නවා. ඊළඟට කාට හරි කියනවා ඔන්න අල්ලගන්න කියලා බයිසිකලේ පදිනවා. ඊළඟට කොහොම හරි බයිසිකලේ හුරු වෙනවා. ඉතින් ඔක පුහුණුව නැත්තම් බෑ. ඔන්න බයිසිකලේ කොහොම හරි පුහුණු වෙනවා. ඊට පස්සේ ඉතින් දැන් හොඳට හුරුයි. දැන් වේගෙන් යනවා. ඊළඟට හැන්ඩල් එක අතහැරලත් යනවා. ඇයි දැන් පුහුණුව තියෙනවානේ. ඊළඟට පින්නතුනේ සමහර එක එක විදිහට යන එක රෝදෙන් යනවා සමහරව. ඊළඟට ඉතින් අන්තිමට මාර්ගලින්ද යන තත්ත්වයට පුහුණු වෙනවා. අන්න ඒ වගේ ඕනම වැඩක් පටන් ගන්නකට ටිකක් අමාරුයි. දැන් මේ භාවනාව උනත් සිහිය දියුණු කරන එක උනත් ඉතින් ලේසි නෑ එකපාරම දාගන්න බෑ කාටවත්. ටික ටික දැන් මම හිතන්නේ දැන් මේ භාවනාවට ඇවිල්ලා එක විනාඩියක් සිහියෙන් හිටියනම් එකෙන් සතුට වෙන්න. අනේ මම මේ හුස්ම රැල්ල ගත්ත සිහියෙන්නේ. මෙච්චර කල් ඉතින් හුස්ම ගත්ත රැදුම රෝගීන් වගේ දැන් ඉතින් උපදිච්ච දවසේ ඉඳලා හුස්ම ගන්නවද? හුස්ම ගත්තද කියලාත් අපි දන්නේ නේද? නමුත් දැන් අපි හුස්ම ගන්න දැනගෙන ඉතින් එහෙමනම් පිළිතුරු සිහියක් ප්‍රමාණිකෝලෝ දිනු වෙනවා. ඒක ඊටාම වටිනා දෙයක්. ඒ නිසා අපි දැන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දැන් අපිට දියුණු කරන්න කර්මස්ථාන ඕන තරම් තියෙනවා. දැන් කෙනෙකුට ආනාපාන සතිය අහුවෙන්නේ නැත්නම් ඒකෙන් කම්පා වෙවි ඉන්න ඕනේ නැහැ. තව ඕනතරම් භාවනා 14ක්ම තියෙනවනේ කායानुපස්සනාවේ. අපිට ඉරියාපත පුළුවන්, සම්පදන්න පුළුවන්, අට්ටික සංඥා පුළුවන්, දසාසු ඕන එකක් කරන්න පුළුවන්. ඉතින් මොකකින් හරි පින්නතුනේ සමාධිය ඇති කරගෙන අපිට ඉස්සරහට යන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා දැන් කවුරුත් මේ සිහියම දිනු කරනවා කියන උතුම් අදිස්ථානයෙන් යුක්තව අපි මේ භාවනාවේ යෙදෙන්නට ඕන. එහෙමනම් පින්නතුල්ලා අද දවසේදී මම හිතනවා මෙතන ගොඩාක් අය ආනාපාන සතිය වඩනවා ඇති. ආනාපාන සතිය පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පින්නතුල්ලා දැන් මේ භාවනාව කරන්නේම මේ නීවරණ යටපත් කළ මුලින් සිහිය හොඳට දියුණු කරගන්න ප්‍රවේශයක් හදාගන්න තමයි අපි කර්මස්ථානයක් මුල් කරගන්නේ. එහෙමනම් අපි ආනාපාන සති කර්මස්ථානය. ඉතින් මේ ආනාපාන සති කර්මස්ථානය ගැන කියනකොට ආගම් ભેදයක් නැහැ. ඇත්තට මම දැකලා තියෙනවා මේ අරාබි රටවල් වලක් තියෙනවා. ඉතින් ඒ ආගම් ભેදයක් නැහැ. ඒගොල්ලෝ යනවා මේ හිත සැහැල්ලු කරගන්න. සමහර ගොඩාක් දුරට ගිහිල්ලා තියෙනවා සිහිය දිනු කරගෙන. ඉතින් එහෙමනම් අපිට පින්නතුනේ අද ඒ වාසනාව තියෙනවා. මොකද අපිට මේ මොන දේ තිබුණත් අපි මැරෙනකොට මේ සියල්ලම අපට අතහරින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ මරණය ගැනත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මොකද එතකොට තමයි අප්‍රමාදය ඇති වෙන්නේ. දැන් අපිට ජීවත් වෙන්න තියෙන කාලය ඉතාම කෙටි කාලයක්. එහෙනම් අපි එක තත්පරයක්වත් අපතනවවා ජීවන කාලයෙන් නොගෙවෙන ශක්තියක් ඇති කරගන්න මහන්සි ගන්න ඕන. ඒ සඳහා තමයි දැන් අපි මේ උත්සාහවන්ත වෙන්නේ. එහෙමනම් අපේ මූලික කර්මස්ථානයේ හැටියට ආනාපාන සතිය. ආනාපානසතිය කරනකොට පින්නසල දන්නා පූර්වක්‍ෘතියක් හැටියට මේ භාවනාව කරන්නේ වාඩි වෙලා. සාමාන්‍යයෙන් දැන් ගොඩාක් අය කියන ශ්‍රාවින්වහන්ස මම නිදාගෙන ඉන්නකොට නින්දට ගිහලා කොට්ටේට ඔළුවේ තියලා හුස්ම රැල්ලට තියාගන්නවා නාසිකාග්‍රයට හිත හොඳට ආනාපානසතිය මට දැනෙනවා කියලා කියනවා. හැබැයි අපි බුද්ධ වචනයෙන් පිට යන්න හොඳ නැහැ. එහෙම නෙදා ගන්නකොට තින් සීය තියා ගන්න එහෙම තිබ්බට වරදක් නැහැ. හැබැයි ආනාපාන සති භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසීදති මේකට වාඩි වෙන්නම ඕන. හොඳට වාඩි වෙන්න ඕන. උඩුකය කෙලින් තියෙන්න ඕන. දැන් ওই කර්ණිමෙත් සූත්‍රයේ තියෙන තිත්තන්තරන් සින්නෝවා සයානෝවා ඔය මෛත්‍රී භාවනාව කරනකොට ඕන විදිහකට පුළුවන්. වාඩි වෙලා පුළුවන්, නිදාගෙන නිදාගන්නත් පුළුවන්, ඇවිදිනොත් පුළුවන්. හැබැයි ආනාපාන සතියට එහෙම බෑ. නිසීදති වාඩි වෙන්නම ඕන. ඊළඟට පල්ලංකම් කියවම ඉතින් කාන්තාවකට නම් අර අර්ධ පරියංකේ පුරුෂයෙකුට නම් බද්ධ පරියංකේ කොහොම හරි උඩුකය කෙලින් තියෙන්න ඕනේ පොල් ගහක්. වොන්ද නැමිලා තියෙනවා නම් හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. දැන් සර්පෙක් වුණත් බලන්නකෝ. දත්ත කරන්න බලනකොට ඕ ටිකක් කෙලින් වෙලා හොඳට එහෙමනේ දැන් අපි නිකන් පොඩි බරක් උස්සන්න ගත්තාම පොඩ්ඩක් හොඳ හුස්මක් ගන්නවා. අන්න ඒ වගේ අපි කෙලින් මුලට හිටියාම හුස්ම රැල්ල තේරෙනවා. එහෙමනම් අපි හොඳට උඩුකය කෙලින් තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන මේ භාවනාවට ඉස්සෙල්ලාම යොමු වෙන්න ඕන. ඊළඟට එකපාරම හුස්ම රැල්ල හොයලා කලබල වෙන්න එපා. සාමාන්‍යයෙන් ඔය තමන්ගේ ශරීරයට හිත යොමු කරනවා. තමන් දැන් වාඩි වෙලා ඉන්නේ භාවනාවකට. මේකට කලබල වුණොත් අර කලබල වුණාම අර කොරහටට දාගන්න බෑ වගේ එහෙම කලබලයක් අවශ්‍යම නැහැ ඉතින්. බොහොම සාන්ත විඳගෙන දැන් තමන් ඉඳගෙන ඉන්න අර අරමුණ දිහා ටිකක් බලනවා. බලලා පෙන්නතුනේ ඔන්න දැන් දැන් තමන්ට තේරෙන තන වාඩි වෙලා ඉන්නේ ඒකත් සිහියෙන් මේ ටික එහෙම දැකලා ඔන්න මූණ ප්‍රදේශයට සීමිත හිත ගෙනියනවා ඔය තියෙන කට නාසිකාග්‍රය දැන් නාසිකාග්‍රයම කියලා හිතන්න ඕනේ ඔය ප්‍රදේශයට හිත ගෙනියලා දැන් ටිකක් සිහියෙන් බලාගෙන ඉන්න මොකක්වත් ඇටහුන්නේ නැතුවර කමන්නේ බලාගෙන ඉන්නකොට ඔන්න දැනෙනවා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා ඉතින් සමහරුන්ට ඔක දවසින් දෙකෙන් වැටෙන්නේ නැති අවස්ථා තෝරන තරම් තියෙනවා නමුත් සමහරුන්ට ඉක්මනට අහු වෙනවා ඉතින් මේ හුස්ම රැල්ල දිහා ඔන්න ඉතින් දැන් තේරෙනවනේ හුස්ම ගන්නවා තේරෙනවා හෙදනවා තේරෙනවනේ ඒකට පොඩ්ඩක් හිත දාගෙන ඉන්නවා හැබැයි මෙතනදී හොඳට හිතට ගන්න ඕන අර හිතලා හුස්ම ගන්නෑ. අර එකපාරම කලබල වෙච්ච ගමන් ඔන්න හයියෙන් හුස්මක් ගන්නවා හුස්මක් කෙරනවා ඒක වැඩක් නෑ ඒක අර Hindu අයගේ අර ප්‍රාණයාම යෝගාභ්‍යාසයක් වගේ දැන් යෝගා කරන අය නම් එහෙම කරනවා මේක පින්නතුනි යෝගා කරන අය හුස්ම රැල්ල හිතන්නේ ආත්මයක් හැටියටනේ අපි බෞද්ධයෝ හැටියට අපි හුස්ම රැල්ලගෙන හිතන්නේ අනාත්මයක් හැටියට මේකේ මම වගේ කියලා ගන්න දෙයක් නැහැ. එහෙනම් මේක ස්වභාවික හුස්ම රැල්ල තමයි හිත දාගන්න ඕන. ස්වභාවික හුස්ම රැල්ලට හිත දාගෙන අපි හොඳට හුස්ම රැල්ලට දිහා බලාගෙන අපි දැන් භාවනා කරනවා. ඉතින් ඕක විනාඩි 5ක් කරත් මම කියන්නේ ඒක අර ආරම්භයට දැන් අද පළවෙනි දවසනේ විනාඩි කිහිපයක් හරියට ඒ තියාගෙන ඉන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඔන්න ඔන්න අපි හිතමු දැන් එහෙම ඉන්නකොට හිත පිට යනවා. හිත පිට ගියාම ආය ඇදලා ගන්නවා අතෙන්ට. ආය උත්පරලට දානවා. ආය යනවා. ආය ගන්නවා. ඉතින් අර ගන්න එක තමයි මම නම් මෙතන දකින්නේ ලොකුම දේ. ඒ ගන්නවා කියලා කියන්නේ අන්න Tamanට යම් කිසි 100ක් තියෙන එකට. එහෙමනම් දැන් කලකිරෙන්න එපා. මේ මට බෑ කියලා හිතන්න එපා. පුළුවන්. කාටත් පුළුවන්. කාටත් තියෙන්නේ ඔය එක විදිහම කෙලෙස් හිටනේ අපි කාටත්. ඒක එහෙමනම් පින්නතුන හිතේ ස්වභාවය පිට යන්නේ ඒක ගැන කලබල වෙන්නත් එපා. ඉතින් ප්‍රමාණිකෝනෝ මේ විදිහට ආනාපාන සති භාවනාව වඩන්න ඕන. ඉතින් මේ පින්නතුන් අප හිතමු එක විනාඩියක් හුස්ම රැල්ලත් එක්ක හිටියා කියලා. ඔතන යෙදෙන කුසාන්තිත බලන්න. ඔතන යෙදෙන්නේ පින්නතුනේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික මහා කුසාන්තිත. ඒ කියන්නේ සීයෙන් හුස්ම ගත්තනම් ඒ හුස්ම රැල්ල තුල ලෝභය නෑ, ද්වේෂය නෑ, මෝහය නෑ. එතකොට බලන්නකො කොහොමද වැඩි අපි සියක් නමකට මහා දානයක් දෙනකොට කොච්චර ලෝභ සිත් එහෙම ඇති වෙන්න පුළුවන්ද? ඔන්න අපි කරන අපි හිතන විදිහටම ඔන්න දානෙ වැඩේ වෙන්නේ නැහැ. එතෙන්ද කවුරු හරි මැදින් පැනලා මොකක් හරි කලබලයක් කරනවා කේන්තියක් නැද්ද? දානෙ දීලා මාස දෙක තුනක් යනකම් තරහා තියෙනවා. නමුත් දැන් බලන්න මේ සිහිය දිනු කරගත්තට පස්සේ දැන් මේ විනාඩියක් අපි සිහියෙන් හිටියා කියන්නේ එතන පින්නතුන තියෙන අලෝභ ආදේශ අමෝහ. එහෙනම් මේ භාවනා කරගෙන ඇස් දෙක පියාගෙන වාඩි වෙලා ඉන්නවා කියන එක මේ නිකන් වැඩක් නෙවෙයි. මහා දානයක් දෙනවා වගේ අර හොඳට හිත පහදව ගත්ත කෙනෙක් හොඳ සිහියක් තියෙන කෙනෙක් දන් දෙනවටත් වඩා අපි එක විනාඩියක් හරියට සිහිය දිනු කරොත් ඒකෙන් ලැබෙන ආනිසංශ මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැම කෙනාම හොඳට සිහිය දිනු කරගන්නවා කියන තුම අදහසින් මොකද සිහිය දිනු නැත්නම් සමතේ කරන්නත් බෑ විපස්සනාව කරන්නත් බෑ අඳුර නැති කරන්නත් බෑ ගැටලියන්නත් බෑ මේ හැම දෙයකටම සිහිය තියෙන්න ඕනේ සතිපට්ඨාන ඒ වචනයෙන්ම තේරෙනවානේ සිහිය පිහිටුවීම එහෙමනම් මේ සිහිය දිනු කරන්ඩ දැන් අපි ව්‍යායාම කරන්න ඕන දැන් මේ මේ ස්ථාන ඉන්න කාලය තුල පින්නතුල දැන් මේ වාඩි වෙලා ඉන්න කාලය විතරක් නෙවෙයි ඊළඟට අපි දැන් අපි ගිලම්පත් එකක් ගන්නවා නම් මේ වෙලාවේ එහාට මෙහාට යනකොට සක්මන් කරනකොට හැම වෙලේම එහාට මෙහාට යනකොට මම යනවා කියලා දැනගෙන යනවා. එතකොට දැන් බලන්න කකුල තියෙනකොට ආ දැන් මේ වදින තැන පොඩ්ඩක් අරමුණු කරගෙන ආ දැන් මෙතන මේ පොළොවේ වදිනවා කියලා ඒක හරි හිතේ තියාගන්න. සිහියයි දිනු වෙන්න ඕන. එහෙනම් මේ කාලය තුළ මේක ලොකු අභ්‍යාසයක් හැටියට හිතලා ඒ වගේම මේක මහා ක්‍රියාන් නිම කරන්න බැරි මහා කුසලයක් කියන කල්පනාව ඇතුව අපි භාවනාවට අවතීර්ණ වෙන්න ඕන. අපි මේ වැඩවලට හැම එකකදීම ශ්‍රද්ධාව කියන එක හොඳටම තියාගන්න ඕන. ශ්‍රද්ධාව නැත්තම් මේකක්වත් කරන්න බෑනේ. ඒ නිසා දැන් කවුරුත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය සිහිපත් කරලා අත් දෙක නළලේ තබාගෙන මුලින්ම භාගතුන් වහන්සේට নমස්කාර කරමු. සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ වාසනා සහිත සකලක් ක්ලේශයන් කෙරෙන් දුරු හේින්ද රාගාදී කෙලෙස් සතුරන් නැතු හිඳ සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආමිස ප්‍රතිපත් අති පූජාවන්ත සුදුසු උහෙින්ද රහසක් පවක් නැති අති පරිසුද්ධ సంతාන ඇති අරහත් නම් වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුද්ධ රත්නයට මාගේ নমස්කාරය වේවා සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් ඔබ වහන්සේ විසින් ජයසිරි මහා බෝමැඩදී අවබෝධ කොට වදාලා වූ සපරියාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සත් ධර්ම රත්නය මුල මැද අග යහපත් දවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සරුව සම්පූර්ණ සුපරිසුන් ශාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ සාක්කාත නම් වනසේක මෙසේ සාක්කාත ආදී අනන්ත ගුණයෙන් සමන්ත ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ নমස්කාරය වේවා සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයට පැමිණි අෂ්ඨාර්ය පුඤ්ජල මහා සංඝර සම්්‍යක් මාර්ගයට පිළිපන්ද සුපටිපන්න නම් වනසේක මෙසේ සුපටිපන්න ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත මහා සංඝ රත්නයට මාගේ নমස්කාරය වේවා සාදු සාදු සීලාදී ගුණයෙන් ප්‍රිය වූ එසේ හේයින් ගරු සම්භාවනීය වූත් අවවාද අනුශාසනා දෙන් නපුරු වචන ඉවසන සුදු ගැඹුරු දහම් කතා කියා දෙන් අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයේ යොදවන්නා වූද කල්යාණ මිත්‍රයන් වහන්සේ මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාගේ සිත කය වචනයෙන් සිදු සියලු පමාවරදට බුද්ධ රත්නය මට සමාවන සේක්වා ධර්ම රත්නය මට සමාවන සේක්වා සංඝ රත්නය මත සමාවන සේක්වා කල්යාණ මිත්‍රයන් වහන්සේලාද මත සමාවන සේක්වා සාදු සාදු සාදු මම වෛර නොවේමි තරහා නොවේමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාමෙන්න මාගේ හිත සත්වයෝද මදහත් සත්වයෝද වෛරී සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාගේ මෙම ශරීරය රන් රිදී මුතු මැණික් වෛරෝඩියාදී වටිනා රත්නයන්ගෙන් සැදුණක් නොවේ කෙස්ලොම් නියදත් සම්මත්නාදී අතිසයෙන් පිළිකුල්ලු පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිලේකුල් ශරීරයක් වේ පිලේකුල් සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිද නිරුද්ධවන්නාහ ඔවුන්ගේ සංසිඳීම නම් නිර්වාණය ඒකාන්ත සුවයක් වන් මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ මෙම ස්කන්ධ ලෝකය බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවිසන සී පැමිණ වදාලා වූ පරම රමණීය වූ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයත සුවසේ පැමිණීම පිණිස ඒකායන බාව මාර්ගය හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු